ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් සඳහා වැඩම කළ කිරිවත්තුඩුව බෙරුකැටිය ගංගානි උද්‍යානයේ ශ්‍රී ඥානානන්දාරාමාධිපති පූජ්‍යපාද වැවල සෝමධම්ම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 ඇති කරගන්න. ඉතින් අද මම මේ පින්වතුන්ට කියලා දෙන ලස්සන දේශනාවක් භාගතුන් වහන්සේගේ. මේ දේශනාව ඇති වෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පළවෙනි පොත් වහන්සේගේ කරුණු තුන බැගින් වදාළ දේශන ඇතුළත් කොටසට තමයි මේ දේශනාව ඇතුළත් වෙන්නේ. මේ දේශනාවේ නම ආසේවිතබ්බ සූත්‍රය. සේවනය නොකළ යුතු දේ ගැන වදාළ දේශනාව. තික නිපාතයේ පුද්ගල වර්ගයේ තමයි මේ දේශනාව ඇතුළත් වෙන්නේ. එදා භාගතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා මුල් කරගෙන මේ උතුම් දේශනාව සිද්ධ කරනවා. තයෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි ඛතමී තයෝ. බෞද්ධ දේශනා කරනවා මේ පුද්ගලයෝ තුන් දෙනෙක් මේ ලෝකේ විද්‍යමානයි. අපිට මේ ලෝකේ දකින්නවා දකින්න ඉන්නවා පුද්ගලයෝ තුන් දෙනෙක්. කවුද මේ පුද්ගලයෝ තුන් දෙනා? අතිබික්කවේ පුද්ගලෝ නසේවිතබ්බෝ නභජිතබ්බෝ නපෛරුපාසිතබ්බෝ බුදුනා දේශනා කරන මේ ලෝකයක පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා සේවනීය නොකල යුතුයි. නභජිතබ්බෝ භජනීය නොකල යුතුයි. නපෛරුපාසිතබ්බෝ ඇසුරු නොකල යුතුයි. ඒක පුද්ගලයේ ඊළඟට භාගතුනා දේශනා කරන අත්තිබික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ තව පුද්ගලෙක් ඉන්නවා මේ ලෝකේ ඒ පුද්ගලයාම සේවනය කළ යුතුයි. සේවනය කළ යුතුයි. භජිතබ්බෝ භජනීය කළ යුතුයි. අසුරු කළ යුතුයි. මේ දෙවනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනා බාරතුනාස පෙන්වා දෙනවා අත්තිබික්කවේ පුද්ගලෝ සක්ඛත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ තුන්වෙනි පුද්ගලයා කවුද? සක්කත්වා ගරුකත්වා සත්කාර කරමින් ගෞරව සත්කාර දක්වමින් ගෞරව කරමින් සේවනය කළ යුතුයි භජනය කළ යුතුයි අසුරු කළ යුතුයි ඔන්න පුද්ගලයෝ තුන් දෙනා භාගතුන් වහන්සේ දේශනා කරන පළවෙනි එක්කෙනා කවුද සේවනය නොකළ යුතුයි භජනය නොකළ යුතුයි ඇසුරු නොකළ යුතුයි දෙවැනි එක්කෙනා සේවනය කළ යුතුයි භජනය කළ යුතුයි, ඇසුරු කළ යුතුයි. තුන්වෙනි කෙනා කවුද? සත්කාර දක්වලා, ගරු දක්වලා, ගෞරව දක්වලා ඇසුරු කළ යුතුයි, භජනය කළ යුතුයි, සේවනය කළ යුතුයි, ඇසුරු කළ යුතුයි. ඒතර මේ තමයි පුද්ගලයෝ තුන් දෙනා. දැන් මේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ අපේ ජීවිතය ඉගෙන ගන්න. මේ ධර්මයේ අපි ශ්‍රවණය කරන්නේ කොමටද? ධර්මයේ අපි මේ ශ්‍රවණය කරන්නේ ඉගෙන ගන්නට. ධර්ම කාරණාව දැනගන්නට. ඇයි දැනගත්තේ නැතිනම් අපිට මේ ධර්මකාරණ අපේ ජීවිතේ ප්‍රායෝගික කරගන්න බෑ. දැන් දරුවෙක් ඉස්කෝලේට ගිහලා සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා. ඒ විෂය ඉගෙන ගන්න ඇයි? එක්සෑම් එක ලියන්න ඕන. එයා ඉගෙන ගත්තේ නැත්නම් මේ විෂය හරියට එයාට හරියට විභාගෙ මුණ දෙන්න ප්‍රශ්න උත්තර ලියන්න බෑ. ඒ වගේ තමයි මේ ජීවිතේ මේ සසර නැමැති මේ දුක් ගොඩ නැමැති මේ විභාගය පාස් වෙලා මේ සසරින් එතර වෙන්න කැමති නම් ඔබ අනිවාර්යයෙන්ම භාගතුන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඒක දරා ගන්නට ඕන. මතකයේ තියා ගන්නට ඕන. නැවත නැවත මෙනෙහි කරන්නට ඕන. එතකොට තමයි ඔබට ඔබේ මේ ගත කරන ජීවිතය තුළ සිද්ධ වෙන්න පුළුවන් අඩුපාඩු වැල ටික හදාගෙන ජීවිතය ධර්මයට එකතු කරගන්න පුළුවන්. වරද්ද ගන්න නැතුව ජීවිතය ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් වරදිනවා. ඇයි අපි දන්නේ නැහැ හරි දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද? ඇසුරු කරන්න ඕන කාවද? ඇසුරු නොකරන්න ඕන කාවද? අපි දන්නවද? දන්නේ නැහැ. එහෙනම් අපි ඉගෙන ගන්න ඕන මුලින්ම ධර්මයේ. ඒතර භාගතුන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම මොකද්ද මේ सिद्ध කරන්නේ? තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තු ධර්මය දේශනා කළා ලෝකිට. අපිට ඉගෙන ගන්නට, දැන ගන්නට. ඉතින් භාගතුන් දේශනා කරනවා කතමෝච වික්‍රවේ පුද්ගලෝ නසේවිතබ්බෝ, නබජිතබ්බෝ, නපෛල්පාසිතබ්බෝ බුදුන් දේශනා කරනවා කවුද මේ සේවනයේ නොකල යුතු, භජනයේ නොකල යුතු, ඇසුරු නොකල යුතු පුද්ගලයා. ඉදබික්කවේ ඒකච්චෝ පුද්ගලෝ හීනෝ හෝති. සීලේන සමාධිනා පඤ්ඤාය. ඒව රූපෝ භික්කවේ පුද්ගලෝ න සේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ අඤ්ඤත්‍ර අනුද්දදාය අඤ්ඤත්‍ර අනුකම්පාය. භාගතුනා දේශනා කරනවා මේ කවුද මේ සේවනයේ නොකල යුතු, භජනයේ නොකල යුතු, අසුරු නොකල යුතු පුද්ගලයා? මාතන දේශනා කළා මහණෙනි එක්තරා පුද්ගලයෙක් ඉන්නවා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් චීනයි. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හීනයි. හීනයි කියන්නේ තමන්ට වඩා යා ඒ කාරණා වලින් පහත්. තේරුණා නේද? තමන්ට වඩා තමන්ට වඩා සීලෙන් යා පහත් කෙනෙක්. සමන්ට වඩා සමාධියෙන් පහත් කෙනෙක්. සමන්ට වඩා ප්‍රඥාවෙන් පහත් කෙනෙක්. ඉතින් භාගතුන් දේශනා කරනවා ඒ කෙනාව සේවනය නොකළ යුතුයි. එයාව සුළු කරන්න යන්න එපා කියනවා. එයාව භජනය කරන්න එපා. එයාව ඇසුරු කරන්න එපා කියලා භාගතුන් දේශනා කරනවා. ඇයි හේතුව? ඒ කෙනා සීලයෙන් Tamanට වඩා පහත් කෙනෙක්. සමාධියෙන් Tamanට වඩා පහත් කෙනෙක්. ප්‍රඥාවෙන් Tamanට වඩා පහත් කෙනෙක්. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දයාවෙන් අනුකම්පාවෙන් හැරෙන්නට මේ වගේ කෙනෙක් ප්‍රසූ කරන්න එපා කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි පන්සිල් පද පහ රකින්නවා කියලා. ඒත් අපි සීලයක් ආරක්ෂා කරන අය. එහෙම සීලයක් ආරක්ෂා කරන කෙනෙක් දුස්සීල කෙනෙක්ව ඇසු කරන එක එයාට සුදුසුද නැද්ද? එයාට සුදුසු නෑ. ඊළඟට අපි තුමා බණ භාවනා දියුණු කරන්න උත්සාහ ගන්න කෙනෙක්. එතකොට මේ බණ භාවනාව දියුණු කරන උත්සාහ නොගන්න කෙනෙක් ඇසුරු කරන කෙනාට එයා සුදුසුද නැද්ද? සුදුසු නෑ. ඊළඟට එයාට ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ අවබෝධයක් කියලා කියන්නේ මේ ජීවිතය අනිත්‍යයි කියලා අවබෝධයක් තියෙනවා. මේ අපි වයසට යනවා ටික ටික. අපි ටික ටික ලෙඩ වෙනවා. අපි මේ මරණයට තමයි ටික ටික ලං වෙන්නේ කියලා එයාට අවබෝධයක් තියෙනවා. ජීවිතය පිළිබඳ අවබෝධයක් එයාට කියනවා. දැන් එහෙම අවබෝධයක් නැති කෙනෙක් ඇසුරු කරන කෙනාට සුදුසු නෑ. මාර්ගදන දේශනා කරන ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න එපා කියන හැබැයි ඇසුරු කරනවා නම් ඒ කරන්නට ඕන කුමක් මතද? අනුකම්පාව කරුණාව මත. ඒ මොකද්ද? ඔබ දක්ෂ වෙන්න තෝන ඔබට එහෙම කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔබත් එක්ක යම්කිසි හිතවත්කමක් මොකක් හරි තියෙනවා නම් ඔබ ඒ කෙනාට අනුකම්පා කරන්නට කියනවා කරුණාවන්ත වෙන්න කියනවා ඒ කෙනාවේ ඉන්න වලින් උඩට ගන්න. ඒ කෙනාවේ ඉන්න වලින් පොඩ්ඩක් හරි උඩට ගන්න. ආන් ඒ වෙනුවෙන් ඔබ ඇසුරු කළාට කමන්නේ නැහැ. නැතුව නම් ඇසුරු කරන්න එපා කියනවා. බාගතුන් අසුරු ප්‍රමාවක් දේශනා කළා. මොකද්ද? විසගෝර සර්පෙක් ඉන්නවා. මේ විසගෝර සර්පයා දෂ්ට කළොත් මොකද වෙන්නේ? ඒ කෙනාට ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ විසගෝර සර්පයෙක් කියනවා මේ විසගෝර සර්පයාගේ ඇඟේ ගෑවිලා තියෙනලු අසුචි. යම් පුද්ගලයෙක් මේ විසගෝර සර්පයාව අල්ලනවා. හැල්ලුවම හැබැයි විසගෝර සර්පයා දෂ්ට කරන්නේ නැහැ. හැබැයි සතාගේ ඇඟේ තිබිච්ච අසුචි ඇති ගෑවෙනවා කියනවා. ආන් මේ වගේ තමයි. Tamanට වඩා ගුණීන් පහක් කෙනෙක් ඇසුරු කරනවා. මතක තියාගන්න අනුකම්පාවෙන් කරුණාවෙන් වෙන්න පුළුවන්. ඒ ඇසුරු කරද්දී වුණත් ඔබට සමාජයෙන් එනවා අපකීර්තියක් මේ කෙනා අර වගේ මිනිස්සෙක්ව තමයි ඇසුරු කරන්නේ. මේ කෙනා අර වගේ මිනිස්සෙක්ව තමයි වජනය කරන්නේ. ඒ වගේ කෙනෙක් එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් බාගතුන දේශනා කරන අර විසගෝර සර්පය දෂ්ට නොකලට අර අසුචි ඇති ගෑවෙනවා වගේ තමයි. ඔබ හැබැයි ඒක අවධානයෙන් පරිස්සමෙන් කරන්නට ඕන කුමක්ද? ඒ වගේ කෙනෙක්ට අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ කෙනාට ඒ ජීවිතය විනාශ වෙන්න නොදෙන්න උදව් උපකාර කරන්න. එහෙනම් ඔබ රකින්නවා නම් යම් සීලයක්. ඒ සීලය ඒ කෙනාටත් ඒ සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. ඔබ බණ භාවනාව දියුණු කරනවා නම් එයාටත් ඒ දෙයින් අනුග්‍රහ කරන්න ඕන. ඔබ යම් කිසි විදියක මේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබලා ඉන්නවා නම් ලබනවා නම් ඔබත් ඒ කෙනාට ඒ අවබෝධය ලබන්න උපකාර කරන්න ඕන. එහෙම මිසක් ඊට එහා යසුරක් ගෙනියන්න හොඳ නෑ. ගෙනිච්ච තැන මොකද වෙන්නේ? මාතුනා දේශනා කරනවා ඔබට යම් කිසි සීලයක් තිබුණා නම් ඔබේ තියෙන සීලයක් පිළිනවා හොඳට මතක තියාගන්න අසත්පුරුෂයෙක් පාප මිත්‍රයෙක් ඇසුරු කරන්න වැටුච්ච කෙනෙකුට පහසුවෙන්ම වෙන දේ මොකද්ද Taman නොදැනීම ඒ නරක පැත්තට හැරෙනවා ඒක තමයි හැටි ඇයි මේ සමාජය තුලම තියෙන්නේ හැම තැනකම පැතිරීලා තියෙන්නේ විස කටු වගේ විහිදිලා තියෙන්නේ මේ සමාජයේ විසමයි. මේ සමාජයේ දුස්සීලයි. මේ සමාජය තුල දහම් කතාවක් නැහැ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන තමන්ගේ ගුණේ රැකගන්න. ඒක ලේසි නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට වෙන්නේ ඒ වගේ ඇසුරක් ලැබෙනවා. සමහර විට මිත්‍රයෙක්ගේ වෙයිසෙන් මිත්‍රයෙක්ගේ ස්වරූපයෙන් තමයි ඒක ළඟට එන්නේ. ඔබට ඒක එකපාර අඳුරගන්න බැරි වෙයි. ඔබ දන්නේම නැතුව ඔබ තුල තියෙනවනේ යම් ගුණයක් ඒ ගුණයත් ඔබ හාරලා දාගන්නවා. එහෙනම් බොහොම පරිස්සම් වෙන ඕන එකක් මේ ඇසුර කියන්නේ. බාගුණ දේශනා කරන්නේ ඒකයි. ඇසුර වරද්දගත්තු තැන සියල්ල වැරදිලා යනවා. දෙවනි කාරණා භාගතුන් වහන්සේ දේශනා කළේ තව පුද්ගලයෙක් ඉන්නවා කවුද? එයා සේවනය කළ යුතුයි. භජනය කළ යුතුයි, ඇසුරු කළ යුතුයි. ඒ කවුද? ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සතිසෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. මේ තමයි බෞද්ධ දේශනාව තව පුද්ගලෙක් ඉන්නවා තමන්ගේ සීලය හා සමානයි. තමන්ගේ සමාධිය හා සමානයි. තමන්ගේ ප්‍රඥාව හා සමානයි. ආන් ඒකන ඇසුරු කරන්න කියලා බාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව මොකද්ද? සීල සාමාන්‍යතාගත සීල සාමාන්‍යගතානම් සතං සීල කතාච නො භවිස්සති සාචනෝ පවත්තනි භවිස්සති සාචනෝ පාසු භවිස්සති භාගතුනා දේශනා කරනවා ඒ විදිහට තමන් හා සමාන සීලයක් තියෙන කෙනාව ඇසුරු කරද්දී ඊ දෙන්නයි කතාව සමානයි. ඊ දෙන්නයි කතාව සමානයි. සීලය ගැන කතා කළත් මේ කතාව සමානයි. දෙන්නම සමාන ආකාරයට සිල්පද ටික ආරක්ෂා කරනවා. කවදාවත් තව කෙනෙක්ව නරකයට දමන කතාවක් යා තුළ නෑ සීලේ වර්ණනා කරනවා. සීලේ ಗುಣ කතා කරනවා. මම මේ මේ ආකාර සිල් රකින්නවා. ඔබ මේ මේ ආකාර සිල් රකින්නවා කියලා දෙන්න සීලය ගැන කතා කරනවා. දෙන්නයි කතාව සමානයි. එහෙම සමාන කතාවට වැටෙනකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දෙන්නගේ ඇසුර පවත්වන්න පහසුයි කියනවා. ඒ ඇසුරට අනුග්‍රහයමයි ලැබෙන්නේ කියනවා. දෙන්නගේ ඇසුර පවත්වන්න පහසුයි. දැන් අපිට හදිස්සියවත් අසීය වේලාවක ඒ කියන්නේ අසීය වේලාව කියලා කියන්නේ කලබල වෙච්ච වේලාවකට සිහි කල්පනාව හරියට තියාගන්න බැරි වෙච්ච වෙලාවක අපි අතින් අඩුපාඩුවක් වෙන්න හදන වෙලාව වුණත් අර කල්යාණ මිත්‍රයා ආහා ඔය වැඩේ කරන්න එපා ඔක සුදුසු නෑ අපිට කියලා අපිට හැමතිස්සෙම සිහි උපද්දවනවා දැන් ශික්ෂාපද පහ ගමුකෝ දැන් පංසල් පද පහ ප්‍රාණඝාතයෙන් වැළකීම සොරකමින් වැළකීම වැල්දිකාමසයෙන් වැළකීම බොරු කීමෙන් වැළකීම මත්පැන් මද්රව්‍ය පරිහරණයෙන් වැළකීම දැන් සමාජයට අපි හිතනවානේ බුලතිර කම එක නරක හොඳ දෙයක් නරක දෙයක් නෙමෙයි කියලා. නේද? සමහර අපි දන්නේ නැතුවම මේ බුලතිර කෑම අපි ඒකට ඇබ්බැහි වෙනවා. සමහරව ඉන්නවා මේ බුලතිර කෑම ඇබ්බැහි වෙනවා මේ දුම්කලත් එක්ක. හැබැයි අපිට බැලුව බැලමට සමාජය තුල යන්නේ කතාව මොකද්ද? බුලතිරක් කෑවට වරදක් නෑ. නේද? එහෙමනේ යන්නේ. හැබැයි මේ බුලතිරට අපි ඇබ්බැහි වුණොත් අන්තිර බුලතිර කියලා කාලා තියෙන්නේ දුම්කොළ. මේ දෙකෙන්ට වැටෙනවනේ කට්ටිය සමාල්ලාවට. එහෙම වුණාම අන්න කල්යාණ මිත්‍රයා කියන ඕක චිස්තුසු නෑ ඕක ගැලපෙන්නේ නැහැ. එතනදී මේ ශික්ෂාපදේ කැඩෙන්න පුළුවන්. අපිට සිහිය උපද්දවනවා. අන්න කල්යාණ මිත්‍රයා. ඒතර තමන් එක්ක සම සීලෙන් යුතු කෙනා හැමතිස්සෙම තමන්ට සිහිය උපද්දවන්න තමන්ට මේ සීලේ පවත්වන්න පහසුව පිණිස පවතිනවා. උපකාර කරනවා. තේරෙනව නේද? ඊළඟට අපි හිතමුකෝ සොරකමක් සම්බන්ධයෙන් දෙයක්. දැන් සොරකම සම්බන්ධයෙන් දැන් අපිට සොරකම කෝක මතක් වෙන්නේ මොනවද? අපිට සොරකමකෝක මතක් වෙන්නේ කළු ඇඳුමක් ඇඳගත්තු මිනිහෙක් කළු පාට මේ විශ්වසුමක් දාගත්තු මිනිහෙක් බහලයක් උරු අයින් කරලා කමයකින් පල්ලෙහාට බැහැලා ඈ අල්මාරි ඇරලා රෙදි ටික අවුස්සලා අතරම්බ ටික සල්ලි ටික උස්සගෙන යනවා. ඔය වගේ කන්නේ හොරකමක්ව මතක් වෙන්නේ. නමුත් හොරකමක් සිද්ධ වෙන අවස්ථා එහෙම නෙමෙයි. ඊටලා සියුම් අවස්ථා තියෙන හොරකම් සිද්ධ වෙන. දරුවෙක් සමහරට අම්මගේ තාත්තගේ පර්ස් එකෙන් රුපියල් 10ක් ගන්න නොකිය. ඒක හොරකමක්ද නැද්ද? සොරකමටයි තියෙනවා. හැබැයි ඒක අපි එච්ච ලොකුට ඒක හිතනවද? හිතන්නේ සමාජය තුල. සමහරට මහත්යගේ සාක්කේ නෝන සල්ලි ගන්නව නොකිය. හැබැයි හොර හිත එතන පවතිනවා. අපි දන්නේ නැහැ ඒක හොරකමක් කියලා අපිට ඒක ලොකුවට ඒක දැනෙන්නේ නේද? එහෙම අවස්ථා සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ සමහර අවස්ථාවල අපි දැන් මේ බස් එකේ යනවා. ටිකට් එක ගන්න කොන්දොස්සර ළඟට ඉන්නේ. බහිරතන ළඟ වුණාම අපි සත්‍යගල බැහැ ගන්න උනාට උඩි බැහැගෙන දුවන් හදනවා. අපිට මතක අපිට සමහරට ඒක එච්චර ලොකුට දැනෙන්නේ නේද? මේ වගේ අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ සියුම්ම පවතින අවස්ථා මේවා. මේ තැන්වලදී සිහිය උපදන කවුද? කල්යාණ මිත්‍රා ඒක සුදුසු නෑ. ඒලට ඒ වෙලාවට මෙහෙම කළ යුතුයි කියලා අපිට උපකාර කරන්නේ කවුද? කල්යාණ මිත්‍රා. එතකොට අපිත් එක්ක සමාන සීලෙන් යුතු කෙනා. ඊළඟට සමාන සමාධියෙන් යුක්ත කෙනා, සමාන ප්‍රඥාවෙන් යුතු කෙනාව ඇසුරු කරන්න, භජනීය කරන්න පෛරුපාසනය කරන්න කියලා භාගතුන් වහන්සේ අනුදන්න වදාලා. ඒකට හේතුව ඒකෙන ඇසුරු කරනකොට ඒක අපිට පහසුයි කියන අපේ සීලයට. අපිට සමාධියට පහසුයි. අපේ ප්‍රඥාවට පහසුයි. අපේ ගුණධර්ම දියුණු කරගන්න පවත්වන්න පහසුයි ඇසුර. ඊළඟට තුන්වෙනි කාරණා මොකද්ද? භාගතුනා දේශනා කරන තුන්වෙනි පුද්ගලයා. සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ බජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ සත්කාර කොට ගෞරව දක්වා ආශ්‍රය කළ යුතු භජනය කළ යුතු ඇසුරු කළ යුතු කෙනෙක් ඉන්නවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අධිකෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය ඒව රූපෝ භික්කවේ පුද්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ බජිතබ්බෝ පෛරුපාස්තබ්බෝ අපිට වඩා සීලේ උසස් අපිට වඩා සමාධියෙන් උසස් අපිට වඩා ප්‍රඥාවෙන් උසස් මේ පුද්ගලයාව ඇසුරු කරන්න කියනවා භජනය කරන්න කියනවා ආශ්‍රය කරන්න කියනවා හැබැයි කොහොමද සත්කාර ගෞරව දක්වලා ඒ කියන්නේ ඔබ සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ පංචිල් පද පහ වෙන්න පුළුවන් පංච සීලය වෙන්න පුළුවන් හැබැයි ඔබට ඇසුරු කරන්න ලැබෙනවා උපෝසත සීලය සමාදන් වෙලා ආරක්ෂා කරන්න කෙනෙක් දස සීලය සමාදන් වෙලා ආරක්ෂා කරන අය මේ ජීවිතේ ඉන්නවන තරම්. එතකොට මේ වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබුණොත් ඒගොල්ලන්ව සත්කාර ගෞරව දක්වලා තමයි ඇසුරු කරන්න කියන්නේ. ඔබට වඩා සීලෙන් උසස්. දැන් මේ බුද්ධ ශාසනයේ ඉහි ජීවිතය ඇත්තන්ටන් අපේ ගෞරව සත්කාර දැක්වීම ගැන කියන්නේ කොහොමද? දරුවා දරුවෝ අනිවාර්යෙන් දෙමව්පියන්ට වන්දනා කරන්න ඕන. ගුරුවරුන්ට වන්දනමාන කරන්න ඕන, ගෞරව සත්කාර දක්වන්න ඕන කියලා. නමුත් මේ ශාසනයේ මහාන වුණාම මතක තියාගන්න මේ ශාසනය පැවිදිච්ච ස්වාමින් වහන්සේලා ගෞරව සත්කාර දක්වන්නේ කොහොමද? සීලයෙන්. දැන් රහතන් වහන්සේ නමක් ඉන්නවා සාමණේර. ඒ රහතන් වහන්සේ පවා වන්දනා කරනවා දුපසම්පදාවිච්ච ස්වාමින් වහන්සේට. ඇයි? ඒ රහතන් වහන්සේට වඩා උසස් වූ සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙක්. ඒ උපසම්පදා සීලය කියලා කියන්නේ. તો සාමණේරව ඉඳගෙන අරහත්ත්වයටපත් උනත් ඒ රහතන් වහන්සේ අර සීලයට ගෞරව සත්කාර කරලා වන්දනා කරනවා. මතක තියාගන්න. එහෙමයි. අද මහාන වුණොත් අවුරුදු 7ක පුංචි ස්වාමින් වහන්සේ මතක තියාගන්න අද මහාන වුණොත් අවුරුදු 60ක විතර වයසක ස්වාමින් වහන්සේ නම ඊයේ මහාන වෙච්ච අවුරුදු 7 පුංචි ස්වාමින් වහන්සේට වඳින්න ඕන. ගෞරව සත්කාර දක්වන්න ඕන. ඇයි ඒ? Tamanට වඩා දවසකින් හෝ එයා සීලය උසස් සීලයක් ආරක්ෂා කරපු ගෞරවයට. එහෙම තමයි මේ ශාසනය පිළිවෙත තියෙන්නේ. එහෙනම් සීලය තමයි හැමතිස්සෙම අපිව උසස් කොට මේ ශාසනය පෙන්වන්නේ. ඒතර 500 සමාදන් වෙලා රකින්න කෙනා 800 සමාදන් වෙච්ච කෙනාට ගරු සත්කාර දක්වන්න ඕන. කිසි පවක් නැහැ. බොහෝ පින් රැස් වෙනවා. ඊළඟට 1000 සමාදන් වෙච්ච කෙනාට ගෞරව සත්කාර දක්වලා ඇසුරු කරන්න ඕන. බොහෝ පින් රැස් වෙනවා. ඊළඟට සමාධියත් එහෙමයි. සමාධියේ ධානය උපදව ගත්තා නම් ඔබ Tamanට වඩා යා උසස් නම් යාගේ සමාධිය ගරු සත්කාර දක්වලා ඇසුරු කරන්න ඕන. ඊළඟට යා ප්‍රඥාවෙන් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා නම් උසස් නම් එයාව ගරු සත්කාර දක්වලා ඇසුරු කරන්නට ඕන. ඒකට හේතුව මොකද්ද? භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉති අපරිපූර්ණං වා සීලක්ඛන්දං පරිපූර්ණස්සාමි පරිපූර්ණං වා සීලක්ඛන්දං සත්ත සත්ත පඤ්ඤාය අනුග්‍රහස්සානීති. අපි මේ විදිහට ඒ ගරු සත්කාර දක්වමින් ඒ උසස් සීලය සමාදන් වෙච්ච කෙනා ඇසුරු කරනකොට අපේ පිරිච්ච නැති අපේ සීලය පරිපූර්ණ කරගන්න පුළුවන්. අපිට සමාදන් වෙලා ආරක්ෂා කරගන්න බැරි වෙච්ච ශික්ෂාපද සමාදන් වෙලා ආරක්ෂා කරගන්න එයා අනුග්‍රහ කරනවා. දැන් සමහරලාට ඔබ හිතනවා මම මේ සාමාන්‍ය සමාජය යන දෙයක් ගැන මම මේ කියන්නේ. මම දන්නවා මේ පොහොය දිනේට පුරපසළොස්වක පොහොය දිනේට හතර පොයට සීල් සමාදන් වෙන ඇත්තෝ ඉන්නවා. උදේ 6ට සීල් සමාදන් වෙලා හවස 5ට 6ට පවාරණය කරන සමාව. සමානේ ගොඩ දෙනෙක් මේ වෙනකොට ලංකාවේ හිමයි. හවස 5 වෙනකොට පවාරණය කරනවා. ඒතර ඔබ හිතනවා මේ සීලය සම්පූර්ණ වුණා කියලා. නෑ. මේ සීලය සම්පූර්ණ වෙන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? අර ඔබට රැස් කරගන්න තියෙන බොහෝ පිනක් බොහෝ කුසලයක් ඔබට මගහැරෙනවා. නමුත් කල්යාණ මිත්‍ර අනුග්‍රහ කරනවා නෑ එහෙම නෙමෙයි කොහොමද කරන්න ඕන? උදේ සමාදන් වුණු ශික්ෂාපද ටික පහුවෙන්ද උදේ එළි වෙනකම් අරුණ නැගෙනකම් ආරක්ෂා කරන්ට ඒකට හේතු ඇයි? එතකොට තමයි යාට ඒ උපෝසත් සීල සමාදන් වීමේ ආනිසංස ටික ලැබෙන්නේ. නැත්තම් ලැබෙන්නේ නෑ. හැබැයි අපි නොදන්න නිසා මොකද වෙන්නේ? අපි හවස පහේ හොට ඒක පවාරණය කරනවා. ඇයි අපි හිතනවා උපෝසතේ සමාදන් වෙච්ච උපෝසතේ ගෙදරදී රකින්න බෑ කියලා. ඒක අපි තුල තියෙන මිත්‍යා දෘෂ්ටියක්. වැරදි මතයක් මතක තියාගන්න. සමාදන් වුණු ශික්ෂාපද ටික gederedi සමාදන් වෙච්ච ශික්ෂාපදේ රැක ගන්න බෑ කියලා මතයක් අපි තුල තියෙනවා. බැයිද රකින්න? පුළුවන් මේ රකින්න. දැන් ශික්ෂාපද අට ගැන අවබෝධයක් නැති කෙනා තමයි ඒක ඒ විදිහට හිතන්නේ. ගෙදරට ගියත් යාරේ ශික්ෂාපද ටික රකින්න පුළුවන්. සමහර ශික්ෂාපද තියෙනවා. ඒවා සම්පූර්ණ වෙන්න අපහුවෙන්ද එළිය වැටෙනකම් ඉන්න ඕන. දැන් විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒතරයි විකාලේ ආහාර ගැනීමෙන් වළකිනවා කියලා තමයි ශික්ෂාපදේ සමාදන් වෙන්නේ. ඒක දවල් 12 සමයි මේකට සම්මත වෙලාව දවල් 12න් පස්සේ ආහාර ගන්නෙ නෑ. ඒක දවල් 12න් පස්සේ ආහාර ගන්න නැතුව පහුවෙන්ද එළි වෙනකම් ඉන්න ඕන. එහෙම වුණාම තමයි ශික්ෂාපදේ සම්පූර්ණ වෙන්නේ. අපි පහට ආයට සමාදන් වෙච්ච ශික්ෂාපද ටික පවාරණය කරලා ඊට පස්සේ ගෙදර ගිහින් හොඳට බඩ පිරෙන්න කනවා. එහෙම නේද? ඒකට ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ කරගන්න පින රැස් වෙන්නේ නැහැ. ඒ උපසමාදන් වෙච්ච පින. ඊළඟට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒතකොට මේ ජීවිතේ එදා ඒ දවස ගත කරන්න ඕන බ්‍රහ්මචාරීව. කිසිම කායික සම්බන්ධතාවයක් පවත්වන්නේ නැතු බැයිද කියලා කරන්න. පුළුවන් කරන්න. බැරි කමන්නේ අවබෝධයෙන් නැතිකම තියෙන්නේ. ඒතකොට බැයිද දවල් 12න් පස්සේ පහුවෙන් එළි වෙනකන් කැම ටික නොකා ඉන්න. ඔය තේ එකක් කහට එකක් බීලා ඉන්න බැයිද? පුළුවන් නේ බැරි. බැරි කමන්නේ. නේද? ඊළඟ නාට්‍ය ගීත වාදිත විසූ විසූක දස්සන මාලා ගන්ධ විලේපිත ධාරණ මණ්ඩන. ඒවම වල කිනවා. ඔබට බැයිද ගෙදර ගිහිල්ලා රේඩියෝ කියන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා දහම් පොත පතක් කියවගෙන ඔය ගත වෙන පැවිසි අතර ගත කරන්න පුළුවන්. එදාට බැයිද ඔබට ওই නාට්‍ය බලන එක නතර කරන්න? පුළුවන්. මෙරිකමක් තියනවාද? පුළුවන්. හැබැයි අවබෝධයක් නැතිකම. ඔබ ඒ නිසා අපරාධය අර කරගන්න මහා පින කුසලයේ අතහරිනවා. නේද? ඊළඟට දරුවන්ට ඔයලා කන්න දෙන්න බැයිද? ඈ මේ අම්මලාට තාත්තලාට බැයිද ඒක කරන්න? පුළුවන්. ගෙදර දොර ඇත්ත සියලුම වැඩ කටයුතු ටික බය නැතුව පහසුවක් නැතුව කරන්න පුළුවන්. ඒ ශික්ෂාපද සමාදන් වුණා කියලා ඒවට කිසිම බාධාවක් නැහැ. දරුවට කවන්න පුළුවන්. දරුවන්ට උයවන්න පුළුවන්. දරුවන්ගේ ඇඳුම් ටික ලෑස්ති කරලා දෙන්න පුළුවන්. නියදොර අතපතු ගා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. සමහර විටන් ඉන්නවා අර උතු සරුදාගත්ත ගමන් ඔක්කොම හරි කියලා. නේ එහෙනම් මතක තියාගන්න අවබෝධයක් මත තමයි මේ ගමන යන්නේ. ඒතර කවුද මේක ඇති කරන්නේ? කල්යාණ මිත්‍රයෙක්. ඒක ඇති කරන්න පුළුවන් උසස් සීලය සමාදන් වෙලා ඒ ගැන අවබෝධයෙන් ඒ ශික්ෂාපද රකින්න කෙනෙකුට තමයි. ඒතර ඔබ අනුග්‍රහ දක්වන ඔබට ඔබේ අපරිපූර්ණ වූ සීලය පරිපූර්ණ කරගන්න. අපරිපූර්ණ වූ සමාධිය පරිපූර්ණ කරගන්න. අපරිපූර්ණ වූ ප්‍රඥාව පරිපූර්ණ කරගන්න. ඔබට අනුග්‍රහය දක්වන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. එහෙනම් මේ කල්යාණ මිත්‍ර ඇසුර කොහොමද ගෙනියන්න ඕන? සක්කාර ගෞරව දක්වලා. මිහිලුවටවත් සෙල්ලමටවත් නෙමෙයි. ඒ ඇසුර කවදාවත් සුළුෙන් තකන්න එපා. මේ ලෝකේ දුර්ලභ ඇසුර තමයි කල්යාණ මිත්‍ර ඇසුර. ඒ ඇසුර ලැබෙන්නේ 100කින්වත් සමහරට එක්කෙනින් නෑ. 1000කින්වත් එක්කෙනෙක් හොයන්න බෑ. ඔබට එහෙම ඇසුරක් ලැබෙනවා නම් ඔබ ඒ ඇසුරත් නොහැරම ඔබ ළඟ තියාගන්න උත්සාහ ගන්න ඕන. එහෙම වුණොත් පින්වතුනි මතක තියාගන්න අපි මේ බලාපොරොත්තු වෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිළිසරණ ලැබනවා කියන එක අපිට මහා ලොකු බරපතල අමාරු දෙයක් වෙන්නේ නැහැ. ඇසුර ලැබුණා නම් ඒ ඇසුර නත් නොහැර පැවැත්වුවොත් එයාට ඒකාන්තයෙන්ම බුදුරජාන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ උපකාර සරස ගන්න පුළුවන්. ඉතින් අද දැන් මේ කල්පනා කරන ඔබට මේ ධර්මකාන්නා ඉගෙන ගන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන්. නැත්තම් ඔබට මේ ධර්මකාන්නා කොහොමවත් අහන්න ලැබෙනවද? අහන්න ලැබෙන්නේ නැහැ. ඔබ පාටියකට ගියා කියලා ධර්මකාන්නාව කතා කරයිද ගෙදර? නෑ. ගෙදර දුර ඉන්නකොට ධර්මකාන්නාව කතා කරයිද? කතා කරන්නේ අඩු ගානේ අම්මා තාත්තා හැටියට ඔබ ඔබේ දුව දරුවන්ට සීලය ගැන කියලා දෙනවද කියලා දෙන්නේ නේද කොයිතරම් දුර්ලභ දෙයක්ද මේ ධර්ම කතාව එහෙනම් ධර්ම කතාව පුළුවන් තරම් ඔබේ ජීවිතය ඔබ එකතු කරන්න ඕන. අපි ඔබට වර්ධින හැම තැනකම ඉස්සරහින් තියෙන ධර්ම කතාව. ඒක තමයි ඔබට උපකාර කරන්නේ. වර්ධින හැම තැනකම නිවැරදි කරලා දෙන්න. නැත්තම් වෙන කවදාවත් කොතනින්වත් හම්බ වෙන්නේ නැහැ මේ කාරණාව. ඉතින් මේ භාගතුන් වහන්සේක පෙන්වා දුන්නේ ඇසුර කියන එක නිවැරදිව කියන්න. නිවැරදිව පවත්වන්න. දැන් ඔබ භාවනා කරනවා කියලා හිතන්න. භාවනා කරද්දී ඔබට මේ භාවනාව නිරවුල් වෙන්නේ කොහොමද? ඒ භාවනාව හොඳින් ප්‍රගුණ කරපු, දියුණු කරපු, ඒ ගැන හොඳ පළපුරුද්දක් දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් හෝ කිසි කෙනෙක් හෝ ඔබට මුණ ගැහෙන්න ඕන. ඒ කෙනාගෙන් මේ කරුණාකාරණා නිරවුල් කරගන්න. ඔබ ඉන්න යම් තැනක භාවනාව තුළ ඒක තව තවත් ඉදිරියට ගෙනියන්න. මතක තියාගන්න. ඒතරේ ඇසුරේ තරම් වටිනවා. ඊළඟ ජීවිතේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. අපිට දැන් කරදරයක් වෙච්ච වෙලාවට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අසනීපයක් ඇතිච්ච වෙලාවට අපි මොනතරම් කඩා වැටෙනවද? ඒ කඩා වැටෙන වෙලාවට ඔබ දැනටත් කල්පනා කරලා බලන්න දැනටත් ඔබ පිළිසරණ හොයන්නේ කොතනින්ද කියලා. ඔබ දුවලා ඉන්නෝනේ පන්සලට. එහෙමත් ඔබ අසුරු කරන ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. අනේ ස්වාමීනි අපේ අම්මට අසනීපයි. හොඳටම. ස්වාමීනි පීත් පොඩ්ඩක් කියලා අම්මට පොඩ්ඩක් අනුග්‍රහ කරමුද? ඇයි දුවන්නේ? ඔබ දන්නව අපිට කරන්න දෙයක් නෑ. ඔබ කියන අනේ ස්වාමීන් අපේ තාත්තට අමාරුයි. අනේ ස්වාමීන් අපි ගිහිල්ලා පොඩ පීචුට්ටක් කියන එක ආරාධනා කරන්න එනව නේද? ඇයි බල ඔබ දන්නවා මෙන්න පිළිසරණක් නෑ කියලා. එහෙනම් ජීවිතේ ඔබට කරදර වෙනවා. ඔබ රැකියාව කරන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර දොරේ වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ඇතුළම ඔබ දුවන් ඉන්නේ කොහෙද? ස්වාමීන් වහන්සේලා මොන ගහන්න දුවගෙන එනවා. ඇවිල්ලා අහනවා අනේ ස්වාමීනි මට මෙහෙම ප්‍රශ්නයක් මෙහෙම කරදරයක්. අනේ ස්වාමීනි මට මේකට මොකද්ද කරන්න අනේ මට පුළුවන් උපකාර කරන්න. එතකොට ස්වාමීන් වහන්සේලා ඔබට මේ උපකාර කරන්නේ කොහොමද? සල්ලි දෙනවද? ප්‍රසිද්ධ ගන්න කියලා. ඈ නෑ ධර්ම කතාවයි කරන්නේ. මහත්ය මෙහෙම හිතන්න. අම්මා මෙහෙම හිතන්න. නේද? තාත්තේ මෙහෙම හිතන්න කියලා මොකද කියන්නේ? ධර්ම කතාව කියලා අනුග්‍රහ කරනවා හිතට බෙහෙත් දෙනවා. මෙන්න එකක්ද කරන්නේ? මෙන්න එකක් නෙමෙයි කරන්නේ. එහෙනම් ඔබට ජීවිතයේ වරදින හැම තැනකදීම ඉස්සරහෙන් තියාගන්න ඕන කවුද? කල්යාණ මිත්‍රයා. මේ කල්යාණ මිත්‍රයා තමයි ඔබව නිවැරදි කරලා ඔබේ ජීවිතයට සැනසීම උදා කරලා දෙන්නේ. වෙන කිසිම තැනකින් මේ ධර්මයෙන් අනුග්‍රහයකින් මිසක් වෙන කිසිම දෙයකින් ජීවිතයට වෙන සැනසීමක් ලබන්න පුළුවන් කමන්නේ. ඉතින් අද දවසේ මේ පින්වත් හැම සිළු දෙනාම සතුටු වෙන්න ඔබේ ජීවිතයට වටිනා වාසනාවන්ත කාල පරිච්ඡේදයක් මේ ගත කළේ. මේ ගත කරපු පැයකට ආසන්නම කාලය තුළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් ඔබේ සිත සුවපත් වෙලා ඔබේ සිතට සුවපත් භාවය ලැබිලා ඒ කල්යාණ මිත්‍ර ඇසුර පිළිබඳ අවබෝධය ඇති කරගෙන ජීවිතයේට උතුම් මාවත පෙන්වා දෙන ඒ කල්යාණ මිත්‍ර ඇසුර තුලින් ජීවිතය යහපත් පැත්තට හරවගෙන ඔබේ මෙන්නන යුතුයකම් ඔබේ වගකීම් මනාකොට ඉෂ්ට සිද්ධ කරගෙන මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගන්නට ඒකාන්තයෙන්ම මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියන හේතුම් හැඟීම හිතේ ඇති කරගන්නට සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා සිල්දනාතම තෙරුවන් සරණයි සාදු සාදු සාදු එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් කිරිවත් උදුව මෙරු කැටිය ගංගානි උද්‍යානයේ ශ්‍රී ඥානානන්දාරාමාධිපති පූජ්‍යපාද වැවන සෝමධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු